සත්‍ය ස්වාමීන් වහන්සේ පර්යංකයේදී පර්යංකයේදී ආනාපාන සති භාවනාදී උස්ම ඊටාම සියුමි නොදනියන තත්ත්වයටපත් වේ. නොසෙල්වි පවතින පහන්සි ලක්ෂණ ඊටාමත් නිශ්චලතාවයක් ඇති වේ. ඉතිවිලි වරින් වරින් ඉතිවිලි වරින් වර ඇතිවත් ඒ වයින් කිසිම බාධාවක් නැතවට පිටාවේ ශබ්ද ඇසී නැවත හුස්ම වෙත යොමු වී ඉක්මනින් තුනි වී යයි. පර්යංකයට වාඩි විනාඩි 5කින් පමණ හුස්ම නොදෙහි යයි. ඒ අවස්ථාවේ සිටීමට කම්මැලිකමක්, නීරසකමක් දැනේ. ශරීරයට කිසිම අමාරුවක් නැත. එක්වරක් පාළු පිටණයක් උඩ සිට බලා සිටින්නාක් මෙන් දැනේ. වටපිටාව නිසසලිය. මෙලෙස පරයන්ක හතරක් පමණ පසු කළමි. ඉදිරියට කලියුද්ධ කුමන්දක ඊටමත් කුමක්ද? ඊටමත් කම්මැලි අවස්ථාවක් ඇති වේ. මේ අවස්ථාවෙන් මිදීමට ගෞරවපූර්වක උපවාසකින් පිළිසුවක් බලාපොරොත්තු වෙමි. මම මෙතෙන්දී මම කැමැති මේ මේ ඉතිස්සකේ ප්‍රකාශයත් එක බලන්න මේ එකම භාවනා ශාලාවක වැඩ කරන දෙන්නේගේ මේ අත්ත්වයට මුණ දෙන හැටි. මේක මතක නම් මේක කිව්වොත් ආනාපාන සති භාවනා ඉදිසිදී යම් අවකාශයක් තුළ හිත පවත්වාගෙන සිටී. ශබ්දද ඇතේ. ඉතිරිද පැමිණේ. විතක්ක ਵਿਚාර සංඥාද හඳුනාගත හැකියි. එහෙත් මා මේ කරන්නේ කුමක්දයි පැහැදිලි නැත. කොහේ සිටී. මේකට වැඩිය ටිකක් මේකේ මෝරච්ච ගතියක් තියෙනවා. පස්සේ කියුගේ යම් ප්‍රමාණයක් ඒක ඉන්න ඕනේ බව දන්න දැන් හතරක් කරලා තියෙනවා. ඒ හතරෙන් පස්සේ අර තාම අර කම්මැලිකම තියෙනවා. තාම යන්නේ කොයි අතරද කියලා දන්නේ නැතිකම තියෙනවා. ඉතින් ඒ නිසා එතනදී උපදේශ බලාපොරොත්තු වෙන ගතියක් තියෙනවා. ඉතින් මෙතෙන්දී මේ දෙන්නටම මතක් කරනෝට කියත හැකි අපි අර අපි මෙතෙන්ට එනකන් ගෙන ආපු යම් ශ්‍රද්ධාවක් නිසානේ අපි මේ නිජවතා භාවනා කරනවා බණ අහනවා කටයුතු කරන්නේ. දැන් ඉස්සරහට යන ශ්‍රද්ධාව ඒ වගේ අනුන්ගෙන් ගත්ත ශ්‍රද්ධාවක් නෙවෙයි. මෙතනදී මේ කම්මැලිකම කඩාගෙන මේ අනිශ්චිතතාවය බිඳගෙන යන්න නම් මේ මායාවේ තියෙන ඒ ඒ මාර සේනාව ලඳුනගෙන ෂටගති මායාවේ ගති දැනගෙන මේ කම්මැලිකම නීරසකම කියලා කියන්නේ තණ්හාවේ අනිත් පැත්ත කියලා තේරුම් ගන්න. තණ්හාව තිබුණා සංසාරෙට දැන් එපා වීම එහෙනම් දැන් නිවනට. නමුත් හැංගේ හැප්පෙන දෙයක් නැති වුණාට ඒ කම්මැලිකම නිසා අපිට නැගිටලා දාලා යන්න හිතෙනවා. දාලා ගියොත් ආපහු වැටෙන්නේ ආශාව තණ්හාවට නැත්නම් මේ කබලෙ ලිපට. ඒක නිසා මේ කම්මැලිකම හඳුනාගෙන මේකට බුදුහාමුදුරු නමක් දීලා තියෙනවා නිබ්බිදාව. නිබ්බිදාව කියන්නේ වින්දනයක් නෑ නිර්වින්දනයකටපත් වෙනවා. හිත හිරි වැටිලා. හිත මේ සීනති කරවලා. ඉතින් ඒක අර ඉදුණන් රස බල බල හිතපෙක් කරනට බෑන්නේ ජීවිතේ సౌందර්යය නෑ සුඛාස්වාදේ නෑ. ඒක නිසා මේ වින්දනයක් නැතිකම නිසා ලේසියෙන් ගන්න පුළුවන් වින්දනට යෑම නමුත් ਸਰවචනාංශය දකින්න එක ආපහු කාමයට යamak විදියට. එහෙම නැත්නම් ආමිෂයට යamak විදියට. ඒක නිසා මේ කම්මැලිකම හොඳයි. හැබැයි ඒ කම්මැලිකම ජය ගන්න නැති වෙන්න කම්මැලිකම එන්නකොටම නීසකම නීරසකම එනකොටම ඒකාකාරීකම එනකොටම පාළු ගතිය එනකොටම ඒ නම කියලා මතක් කරන්න කියනවා මට දැන් තියෙන්නේ පාළු ගතිය. මට දැන් තියෙන්නේ නීරස ගතිය. මට දැන් තියෙන ඒකාකාරී ගතිය. මට දැනෙන්නේ අසරණ ගතිය කියලා මෙනෙහි කරන්න කියනවා. මෙනෙහි කරනකොට අදහස් කරනවා මම මේක අපේක්ෂා කරපු දෙයක්. මම ආස්වාසයෙන්කොට ආස්වාසය මෙනෙහි කෙරුවේ උපදේශයක් කර උපදේශයක් වශයෙන් සතිය පිටවගෙන ලෑස්ති වුණාට පස්සේ තමයි මට පුළුවන් ආස්වාසයෙන්කොට ආස්වාසය මෙනෙහි කරන්න. ප්‍රසවාසයෙන්කොට ප්‍රසවාසය මෙනෙහි කරන්න. නැත්තම් ගිය දවසේ මම දන්නේ නැහැ. දැන් නාම ධර්ම මෙනෙහි කරන්න පුරුදු වෙනවා. කම්මැලිකම, නීරසකම, ඒකාකාරීකම, අසරණ ගතිය ඒව එන්න ඕනේ මේ වෙලාවේ. ඒ එනේක මෙනෙහි කරපු ගමන් තමයි තේරෙනවා අර මෙනෙහි කිරීමේ යන්ත්‍රයේ රූප ධර්ම වලට විතරක් නෙමෙයි නාම ධර්ම වලටත් බලපාන. එතකොට තමන්ට විශ්වාසයක් ඇති වෙනවා මේ අසරණකමටත් මෙනෙහි කිරීම හරහා මට ඉස්සරහට යන්න පුළුවන් කියලා. හැබැයි මෙතන තියෙන සංකීර්ණත්වය තමයි කම්මැලිකම කියලා මෙනෙහි කරනකොට ඒකම නීරස ගතිය විදිහට පෙනී. ඒසෙන් නීරසකම කියලා මෙනෙහි කරනකොට පාළු ගතිය වශයෙන් පෙනෙනවා. ඒක ඔක්කොම එකම අම්මගේ දරුවෝ වගේ නියුන් දරුවෝ වගේ ඔක්කොමලා ද්වේෂයෙන් පටන් ගන්න කට්ටිය. මුණත් වෙනස් කරනවා. ඒ නිසා Taman දවසින් දවස දවසින් දවස මේකත් එක්ක සෙල්ලම් කරනවා. හැබැයි එකක් ඒ එන මොන ආවේගය හරි කමන්නේ නම කියලා කතා කිරීම නම මෙනෙහි කිරීමට ඔක්කොම යටයි. හැබැයි කම්මැලිකම කියනකොට නීරසකම කියලා මෙනෙහි කරලා වැඩක් නැහැ. පාළු ගතිය එනකොට බය කියලා මෙනෙහි කළ වැඩක් නැහැ. පාලු ගතිය වෙනකොට පාලු ගතිය කියලා මෙනෙහි කරනවා. බය වෙනකොට බය කියලා මෙනෙහි කරනවා. කියන්නේ හරියටම එනේ